හින්නයි. රූලා කියපුවාම ඉබ්බ වගේ පැටලිය උ කියන. මොකද මේ සුද්ධ පාඩපත් වුණාට පස්සේ උන් හැම වෙලේම සැලෙනවා. මොකෙන්ද සැලෙන්නේ? මේ සතර ගමනේ අප්‍රමාණ වන්නා වූ ආදීන වෙන නිසා තැලි තැලි ඉන්නේ. මෙන්න මේ සුත්‍ර පාඩපත් වෙනහම සිද්ධ වෙන්නේ මොකද? තූලිය වෙන එක. සැලෙන්න පටන් ගන්නවා. කාණුක තූලා. නිට්ටාව. දැන් දෘෂ්ටිගත වෙලා. ඇහැට පේනේ නෙමෙයි මේ කියන්නේ. ඇහැට පේන කතාවක් නෙමෙයි ඔතන කියන්නේ. ඔය තැලි තැලි අනේකාර දෘෂ්ටියෙන් යුක්තයි මිසදිටු දිත්තාව ඒද මේ යන යන කතාව යන්නේ මුල ඉඳලා යන්නේ මේ පහත් වෙච්ච අය කියන විලක් වෙන්න නෑ ඒක තියනවා ඒක පස්සේ මෙතන සාන්ති පතර වල වැඩ පිළිලා නෙවෙයි නෙවෙයි නිවන් මාර්ගයක් කියන එක දැන් මේක සාන්ති මෙත් පතර වලවා කියන එකට ගත්තට මේක මෙත් පතර වල භාවනාව නෙමෙයි මෙත් පතර වලන එක සාන්තිය වෙලයි දැන් මෙතන පේනන්නේ මෙත් පතරීමේ සාන්ති ක්‍රමයක් නෙමෙයි නිවන් දැකීමට හේතුවක්. නිවන් දකින්න බැරි වෙන්න හේතුවක් නෑ. නිවන් දකින්න කල යුත්තේ වෙන්නලා. නිවන් දැකීමට කල යුත්තේ වෙන්නලා. ඒ නිවන් දකින්න බැරි වෙන්න හේතුවයි මේ පෙන්නගෙන යන්නේ. කානක තුල, දිත්තාව. ඒ නම් දෘෂ්ටිගත වෙනවා. ඒවාදිට ඒ නිසාමයි මුන්ට මේක පේන්නේ නැත්තේ ඇත්ත පේන්නේ නැත්තේ අර විහිදින් කියා දුන්න නිවන් දකින මග කියා දුන්නාට මේක තේරෙන්නේ නැත්තේ මෙන්න මේ හේතුව මේ දෘෂ්ටිගත වෙන හැදීමේ වෙන්නේ ලෝකෙට ආසා කරලා ලෝකෙට බැඳලා එන ගමනේ ඇති වෙන විසදිරු භවයේ හැටි අන්නේ දිට්ඨාව නිසාම තමයි ඒවාදිට ඒ නිසාමයි මේ අදිට්ඨ බව ඒක දුරි අන්නේ එකයි මේ සසර සුර හේතුව හේතුඵල මේ පෙන්නන්නේ වසන්ති අවිදුරිය අවිදුරිය වසන අවිදුර කියලා කියන්නේ අවිද්‍යා අන්ධකාරය ඒ නිසාම සසර දුරයි. ඒක දුරේ වසන්තය අවිදුරේ. අවිද්‍යාන්තකාරී වසනවා. භූතාව. මෙන්න මේකයි මේ බොරුව හැදේ. ඒකයි බොරුව හැදේ. සංභවයේ තීවා. ඔන්න ඔය නිසා මේ සංකීර්ණ අවිද්‍යාව තෘෂ්ණා දෙකේ වැඩ පිළිවෙල පහල කරන්නේ. බොරුවේ පිළිදලා අවිද්‍යාව තෘෂ්ණා දෙකේ වැඩ පිළිවෙල පහල කරනවා. සබ්බේ සත්තා මෙන්න මේ අය තමයි මේ සැරිසරන්නේ. බවන්තු සුඛිතාත්තා. නිවන් සුවයටපත් වෙනවා. ආදීනව පෙන්නලා වැඩෙන හැටි පෙන්නලා ගොඩේන ගොඩේන බැරි හැටි පෙන්නලා මෙන්න මේකයි ගොඩේන බැරි කියලා හේතුව පෙන්නලා ඒකෙන් මිදලා හිටන් අනේ මේ සත්වේ නිවන් සුවයටපත් වෙනවා දැන් මේ නිවන් සුවයක නේ පරෝ පරන්නි කුබ්බේ එක එක හේතුව කුප්පකන් නොකරා අපේ වචනේම කියනවා කුප්පකන් කියන්නේ මොනවද කියලා කුබ්බහික කුබ්බේ නිකුබ්බේ කුබ්බ කියන වචනේ තමයි කුබ්බැහිකම් කියලා අපි කියන්නේ. කුබ්බැහිය කියලා අදත් අපේ භාවිතාවේ තියෙන. ඒ භාවිතාවේ අපිට ආයේ මොකද්ද? අපේ පෙළ දහමට හෙලාටුවා දීලා තිබුණා හෙලාටුවා කිවිච්ච වචන තමයි අපි ආදි බරන්න භාවිතා කරන්නේ. ඕවා දහන විදිය වල පැත්තට දැම්මත් හරි වැදගත් වචන. එහෙනම් මේ කුබ්බැහිකම් නොකරා. එක එක අනිකට කුබ්බැහිකම් නොකරා. පරෝ බලන්නේ කුබ්බේ. න අතිමඤ්ඤේත කත්තචිනං කයි. එකිනෙකා ඔය කියනවා කටයුතු වලට කටයුතු වලින් යහපතක් වෙන්නේ නැහැ. ඒවට කැමති නැහැ. ව්‍යාරෝපණ රොස් බව නිසා. පටිඝ සංඥා සැලගතිය ඇත්තාව මේ සංඥා නිසා. න අඤ්ඤමඤ්ඤස එකිනෙකාට දුක විච්ඡයේ දුකෙන් විදීමක් නැහැ. ඔතන හිටියොත් සිද්ධ වෙන්නේ මෙන්න මේකයි. දැන් මේ කාටද කියන්නේ? අර හාමුදුරුවන්ට හිඟි කරපු අමනුෂයන්ට ඇහෙන්නේ මේ කියන්නේ. උඹලා කරන්නේ මොකද්ද? උඹලාට වෙන්නේ මොකද්ද? උඹලා යන්නේ කොහෙද? මොනවා හොයාගෙනද යන්නේ? බල සිද්ධ වෙන්නේ මොකද? කවදාවත් නල දුක මිදීමක් නෑ. එහෙම කියනවා. ඒ බාරෝධනා පටික සංඥා නාඤ්ඤ මඤ්ඤත දුක මිච්ඡේ. මාතා යතා නියම් පුත්තා. අන්න වැදගත් වෙන කියනවා. අද කියන්නේ අම්මා තමන්ගේ එකම පුතාට ආයුෂ ඒක පුතමන් රකේ. තමන්ගේ ඇත දෙවිලි කරලා ඉතින් පුතා රකින්නවා කියන අද සාම්ප්‍රදායිකව අර්ථයක් දෙනවා. දැන් මෙතන මාතා කිව්වේ මොකද්ද? අමා මෑණියන් වහන්සේ කියලා එළම සාමි ශාසනයේ විසුණුක 500 කියලා ඉන්නේ. ගෙදර ඉන්න අම්මයි තාත්තයි අත්හැරලා ගොඩාව මහත්තු දූ දරුවන් දෙමව්පියන් නෑ හිටවතුන් ඔක්කොම අත්හැරලා පිළිවෙලට පාත්‍රයකුත් පිළිවසා ගන්න රෙද්දකුත් අරගෙන අනගාරික පැවිදිව බලාව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ආපු කෙනාට මොන අම්මේද මොන තාත්තේද කියලා අහනවා. මේ බුද්ධ ශාසනයේ ඉතිම අම්මා කවුද? අමා මෑණියන් වහන්සේ, තාත්තා කවුද? බුදු පියාණන් වහන්සේ, සාතුරු කලේ කවුද? සාතුරුන් වහන්සේ සත්‍යා කවුද බුදුරජාණන් වහන්සේ මේ ඔක්කොම ඉන්නේ අපිට එකද? සාසන ආර්ය විනය තුල සාසනය තුල. ආර්ය විනයේ ඉන්නාගේ මාතා කිව් යමා මෑණියන් වහන්සේ. යතහා නියං බුද්ධා. යථාර්ථවත් නියම බුද්ධා. යථාර්ථවත් නියම බුද්ධා කියන අරිහතුන් වහන්සේ. බුදු පියාණන් වහන්සේ ඒ අරිහතුන් වහන්සේ නම් ඒකම පුතා හදන්නේ. මාගේ පුත්‍රයා කිව්වා පුත්‍රය යෝගී අවුතයන් වහන්සේගේ දේශනාන්නේ විස්තරතනවා කියලා. අරිහත්ත්වයට පත් වෙච්ච අරගේ මගේ පුත්‍රයා. එකම පුත්‍රයා. ඒක වචනේ කතා කළේ. අන්න ඒක එක මුදා කියවන්නේ ආයි. ආයුෂා ඒක පුත්ත වනුරක්කේ. ඒ බුද්ධම අනුරක්ෂේ. යන්නේ ආයුෂේ වෙන් කරලා තියන්නේ අන්නේ එක පුත අනුරක්ෂණය කරන්න. අනුරක්ෂණය කරනවා කියන්නේ අරිහත්ත්වයට පත් වෙනකම්ම රැකවරණ දෙනවා. සකස් කරලා දෙනවා. මඟ පෙන්ලා දෙනවා. අනුරක්ෂණය කරනවා. හැදවල් බලන්න. ඒවත් මේ සබ්බ භූතේසු අන්නේ විදිහට මේ සියලුම භූතේ මානසං වඩන්න. මානසං භාවයේ අපරිමාණයි. ප්‍රමාණ තියෙන ලෝකයේ ප්‍රමාණ කරන්න පුළුවන් කියලා තියෙනවා. ලෝකයේ ගෙදර ප්‍රමාණ කරන්න එකක් වන්නේ අපරිමාණයි. මානසං වලන්නන්නේ අපරිමාණයි දැකලා. ප්‍රමාණ තියෙන ලෝකෙට නෙමෙයි. ලෝකෝත්තරත්වයට පත් වෙලා ඊපස්සේ ප්‍රමාණ කරනවා එක එකක් වන්නේ. සීමා කරන්න බෑ. වටරවුගේව නැහැ. හතරත් ඒව නැහැ. ප්‍රමාණ එකවත් ලොකු කුංචිව නැහැ. මොකේද නැත්තේ? නිවනින් එහා පැත්තේ දුකෙන් මුදෙන ඒව එකක් වන්නේ. අන්න ඒ දුකෙන් මිදෙන්න හේතු ඒවා ප්‍රමාණ ඒවා නැති නිසා තමයි කිව්වේ අප්‍රමාණ මාර්ගය අප්‍රමාණ ඵලය කියලා. අපරිමාණ ඵලය අපරිමාණ මාර්ගය. මානසං වලද කියනවා. මානසං කියන වචනයක් තියෙනවා. හිත බලන කියවට හරියන්නේ නැහැ. චිත්ත මනෝ මානසං. අවස්ථා තුනක් පැනලා එනවා මානසං වල. මානසං කියන දෙන්න ආවට පස්සේ මනගත් එකෙන් දකිනවා ආකාරයේ පවණයි. මානකම් කියන මට්ටමින් එහාට ගිය හදයන් කියන එකට වැටෙනවා. හදයන් කියන එක හාගකම එනවා. ලෝක සම්බන්ධ මිත්‍රත්වය වැටෙනවා. මිත්‍රත්වය සංගණිකා දෝසයිද ඥානවන්ත විශේෂපන මත කරන්නේ. එතෙන් එනකන් ගන්න එපා කියන්නේ. අන්න මානකම් මට්ටමේ ඉඳලා සතෙක්ගේ පුද්ගලයෙක්ගේ කියන දේ ඇලෙන්නේ නැතුව, බැඳෙන්නේ නැතුව, හාදකම් පවත්වන්නේ නැතුව. මෙන්න මේ අප්‍රමාණයට පත් වෙන බලන්න. නේද ලෝක සත්‍ය වෙනවා දකිනවා. එයින් හැදල්ලන්නේ ලෝක සත්‍ය කවුද කියන්නේ. එතකොට මෙත්තන්ට සබ්බ ලෝකස්මි මෙන්න මෛත්‍රිය බුදුන් වහන්සේ දේශනා කරපු මෛත්‍රිය සියලුම ලෝක සත්ත්වයින්ට මේ විදක් ඇද්ද අප්‍රමාණ වන්නා වූ මාන සම්භාවය වලන් ආයෝකය ලබන්න යාළු බන්ධවත් පවත්වන්න ගන්නේ මේක උද්දං අදෝච තිරියන් උසස් කියලා කොටසක් ඉන්නවා පහත් කියලා කොටසක් ඉන්නවා ඔය අවත කොටසක් ඉන්නවා උඩින් බවාග්‍රයත් යටින් අවීතියත් යන්නේ උඩ යටයි. බුද්ධාන් අඩෝයි. ඔය අපේ තමයි මේ ඔක්කොම හසුයි. කොයි ලෝකෙක හිටියත් ඉන්නේ බවාග්‍රයෙන් උඩින් බවාග්‍රයත් යටින් අවීතියත් කියන්නේ උඩි යට කිව්වේ අපේ මේ කයර උඩි යටින් නෙමෙයි මේ කියන්නේ. උසස්ය කියන දෙනින් බවාග්‍රය. පහත්ය අන්තිම පහත් අඩියේ කියන දෙනින් අවීතිය. ඔය තිරියන්ජ කියන වටේ ඉන්නකොට අසං බාධා සම්භාවයක් නොවේවා. තමන් කරන්නා මේ ආර්ය වැඩ පිළිවෙලට බාධක නොවේවා. අවේන. ඒ සඳහා වෛර නොවේවා. අසපත්ත. යම් කිය අසප්පාවය. පිටපත් නොවේවා. ඒ උද්දා අසම්බදා වෙන අසපත්ත. තිට්ඨං තරං නිසින්නෝ වාසයano සතරින් යවමු කිව්වා. අපි වැඩ කරන ඉරියව්ව. යාවතස විගත මිද්දෝ මෙන්න මේකෙදි මිද්දේටපත් වෙන්නේ නැතුව. මැලි වෙලා. මේක කරන්න වට බෑ කියන තැනට වදින්නේ නැතුව. ඔය සතර ඉරියව්වේ. ඒතන් සතියෙන් අදිට මෙන්න මේ සතිය අදිස්ථාන කරන්න. ඔන්න සතිය අදිස්ථානයේ කියන්නේ. බ්‍රහ්ම මේතා විහාරං ඉදව මෙන්න මේකට බ්‍රහ්ම විහාරය කියනවා. දිට්ඨිංච අනුපගම්ම සීලව. දෘෂ්ටි වලටපත් වෙන්නේ නැතුව ධර්මයේ ධර්මයේ හැටි දැකලා සීල සීල ගුණයටපත් වෙනවා. දස්සනේ සම්පන්න දස්සන සම්පන්නයි කියන්නේ. කාමේසු විනය කාමයේ විනයවනවත් කාමයේ ගිවහරි. කාමේසු විනය කිව්වහම අනාගාමී ඵලය. නහිතාතු ගබ්බසෙයිය කිව්වහම නැවත ගර්භාෂයෙන් නාටකත් වේ. ගේද කිය කියන්නේ කාමේසු විනයය. කාමයන් විනය සඳහා ගේදයටපත් වෙනවා. ගේද කරනවා කියලා කියන්නේ ඒ ස්ථානයේ සඳහා කාමේසු විනය ගේදා කාමය කාමයන් විනය වන්නා වූ ගේදේ කියන්නේ අල්ලා ගන්නා වූ තත්ත්වයේ ඉවත් වීම. ගේ කියන වචනේ පෙන්නන්නේ අපි ඉතින් යම් කිසි දෙනෙක් ගෑවි ගෑවි ඉන්න නිසා. අද්දවිය කියන්නේ ඒක ඉවත් වෙන්න කියන එක. ගේ අද්ද ගේද. ඒක පහතට තමයි. අල්ලා ගන්නේව එක තැනකවත් බැඳෙන්න එපා. කාමියෝ විනයෝද. එයා සිග්මෝද. අල්ලා ගැනීමෙන් නොබැඳෙන. නයි ජාතු ගබ්බදේ කියන්නේ. නැවත වාරය જાතියක් වශයෙන් ගබ්බසෙයියාවට ඒවා දෝක කරන්නේ. මව් ගබක් විතර කියන්නේ. කුණරේදී නැවත නැවතත් ඉතින් එන්න එපා. එහෙම අවස්ථාවක්. දැන් ඉතින් මේ නිවන් දකින්න වග පෙන්නලා. මෙන්න මේක වරන්ද කියලා අනික් අයටත් තියෙනවා. බුදු පියාණන් වහන්සේගේ අවවාදයේ අනුශාසනාවක් මේකයි කියලා පෙන්නලා දෙනවා. නිවන් දකින්න බැරි වෙන්න හේතුව ලෝකේ මුලා වෙන්න හේතුව පෙන්නලා දෙනවා. ඒකේ මිදෙනවා නම් මිදෙන ක්‍රමේ පෙන්නලා දීලා, එහි වටිනාකම පෙන්නලා දීලා, අනේ මේ සියලුම ලෝක සත්‍ය මේ ක්‍රමයට මෙතන මිදිලා යනවා. මෙන්න මේක තමයි ඔය සූත්‍රයෙන් තරණ කියලා පෙන්නේ. ඕකට කිව්වා බ්‍රහ්ම විහරණේ වාසය කරනවා. මේකට බ්‍රහ්ම විහරණේ කියනවා. ඔව්. අනේ දැන් අපි බලමු මේක වෙන දෙයක් නැහැ. ඔව්. දැන් අපි මේක අහසට පොළොව හා සමාන අදහස් එකක් ආර්ය අදහසයි ලෝක අදහස. දැන් යමෙක් යදෙක් වෙලා ඉන්නේ, පිරිසෙක් වෙලා ඉන්නේ, අසරණ වෙලා ඉන්නේ. ඔය අපි ඔය ඉස්සෙල්ලා ගත්ත අර හතර පොළොව වගේ කාමාදහසක් අල්ලගෙන ඉස්සෙල්ලා කිව්වේ නේදුනේ. ඒකනේ ඒගොල්ලන්ගේ ආහාරය. ඒගොල්ලෝ හොය අනේ කවුද මට පිළිද වෙන්නේ? අනේ කවුද මට දැනසිල්ලක් දෙන්නේ? මොන දැනසිල්ලද? මේ කාම දැනසිල්ලක්, ලෝක දැනසිල්ලක් මේ හොයන්නේ. ඉතින් ඔය ලෝක දැනසිල්ලක් දෙන්න හදනකොට ඔකේ අදහස වෙනස් කළා. අදහස අනුව නේද? වදින්න අනුව නෙමෙයි. ඔකේ අර්ථය අනුවයි හිත කිරණ පහළ වෙන්නේ. ඒතකොට ඒගොල්ලන්ට අදහස් දැනෙන්නේ අමනුෂ්‍යයලට. අන්න අපිට දෙන්න හද ගන්නවා. අපි ඕක නැතුව පැවිදි වෙලා විදිනටපත් වෙලා ඉන්නේ. අන්න අපේ ආහාරය. ඒක හොයාගෙන ඒක දෙනවා. අදහස ගත්තා නම් එහෙම ධම්ම අදහස. පැත්ත බලාදින්නේ බැලසුනවා ඉන්න වෙයි. පුළුවන් නම් ගන්න. ආය හැදෙනවා. වෙන යන්නේ යනවා. එයා කියන එක නම් අපිට ඉඳහම් වෙන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ ඒකේ. අදහස දැනෙන්න කර්ණීයවත සූත්‍රය කියලා කිව්වොත් එහෙම. නිවන් දකින්න කල යුතු ඒකදී. ඥානවත් වෙලා තේරුම් ගන්න පුළුවන් කෙනෙක් නම් අනේ කොච්චර හොඳ ඇත්තට ඊළඟේ කියන්නේ කියලා අපි ආවත් හිඟි හිංසා කළා වැඩක් නැහැ අපි නිවන් දකින්න බලමු කියනවා අන්න එදා ඒ ධර්මය අහගෙන තේරුම් ගත දේවතාවෝ ඒ උස දේවතාවෝ අපි මෙච්චර කල් මේ විනාශ වෙන්නේ ගියේ හිඟි හිංසා කළා මොකද මේ කළේ මොනවද අපි හරි හම්බ කරගෙන ඉඳ හැදුනේ අපි මේ මුලාවේ අවිද්‍යාවේ මුලාවෙන් පත් වෙලා නේද මේ ලෝකය අල්ලගෙන ieval දොරවල් අපේ ගියේ මාලිගාවේ විමන් අපේ ගියේ දකින්නේ අපිට කරන්නේ නේ ඕක නෙමෙයි. කොහොම හරි ඉක්මන් කරලා ඉඳන් අප්‍රමාදයෙන් ඉඳ නිවන් අවබෝධ කරගන්න කියන අපිත් දැන් ඉඳන් ඒකට බහිමු. උන්වහන්සේලාට අපි පාව කරනකොට උදව් කරමු. අපිත් අපේ වැඩේ කරගමු කියන දෙන්න බෑ. ඒකෙන් බුදේ දිටි මේ විස නැතිලා ගියා. ඉතින් ඔය වෙනුවට මොකද කරන්න හදන්නේ? උන්ට අඬ ගහලා උන්ගේ බලාපොරොත්තු වෙන ලෝකේ රජකම් පෙන්නලා දෙන එකක් දෙනවා කියනවා දෙන්නේ නැහැ. ඉතින් මොකද කරන්නේ? ගහන්නේ නැහැ. වරෙල්ලා උඹලා ගන්න එක මේකයි ආ මෙන්න මෙන්න කියනවා බලපන් ඒගොල්ලෝ ඒක දෙන්න කිව්වා. දැන් අපි අන්තිමට මොකද වෙන්නේ? දැවිලා දැවිලා ඉතින් ඉන්නවා හැපි හැපි ඉන්නවා කන්න නැතුව වේලි වේලි සැප සම්පත් නැතුව වේලි වේලි. මේ මෙලෝදීන් නැති සැප සම්පත්තිය පුඹලා පෙන්නලා ඉතින් මෙන්න ගනිලා කිව්වහම එන්නේ නැද්ද සුවගේ? ඇයිද බලම ගන්න එකක් හිතන්නේ නැහැ. එහෙම එකක්වත් හිතන්නේ නැහැ. ඊළඟ මුන් අපි රවට්ටනවා දෙනවා කියලා අඳ ගහගත්තා දියේ එහෙනම් ඔගේ මස්සලේ හරි දියේ කිය කිය වයින්නවා ඉතින් අන්තිමට කියනවා කර්ණීය වත සූත්‍රිකා බුදු වෙනවා යන්න තියෙන හේතු දැක්කේ නේ ධර්මානුකූලව අර්ථය ගත්තේ නේද? ඒ ඉතින් මේ නිවන් මාර්ග නෙමෙයි කියන්නේ. නිවන් මාර්ගයේ ලෝක සත්‍යයටත් මේ නිවන් ප්‍රාර්ථනා කරලා නිවන් මාර්ගට හේතුකාරක වෙන්නලා දීලා නිවන් ලැබෙන්න හේතුව වෙන්නලා දීලා ඔහොම කියනකොට අපිටත් ඒක අවබෝධ වෙනවා. අපිටත් ඒක නැවත නැවත තමන්ටත් ආවර්ජනය වෙනවා. ලෝකයටත් ඒක යහපතක් වෙනවා. ඉතින් හරියම වැදගත් අර්ථය හොඳින් වතහාගෙන අර්ථය තේරුම් අරගෙන ඉල්ලා කරනවා. දැන් අපිට වෙලා තියෙන්නේ මොකද? වැරදි අර්ථයක් කාලය දුන්නට පස්සේ මේක කියනකොටම මතක් වෙලා ඉන්නේ පටස් කරලා පටිගේ අර්ථය. සෑහෙන කාලයක් ඒ අර්ථය අවබෝධ කරගන්න කල්යන. ඉතින් එකපාරට එහෙම ඔක විග්‍රහත් ගායනා කරන්න ලීසි වැඩක් නෙවෙයි. ඒ අර්ථය හොඳට කාවද නික නිතර සිහි කරන්න ඕනේ. නිතර බලන්න ඕනේ. ඒතොර නියම අර්ථය එනවා. ඊට පස්සේ ප්‍රශ්නයක් නෑ. පළව පටන් ගන්න දැන් පටන් දැනගත්ත දැන පටන් අර විදිහ කැපිලා යනවා. වැඩි ආකාරයක කැපෙනවා. කොහෙද ඥාතියින්ට පින් දෙන්න කියලා අද ගියක් කරන්නේ ඔන්න ඕකනේ. කාම ලෝකයේ කාම ප්‍රයත්න බලාපොරොත්තු වෙයි. අනේ අපිට මේ ඉස්සරහත් නැති වෙලා තියෙන්නේ. මේවා කරගන්න නැති හින්දානේ. ඔහොම කිය ගියා කාම සම්පත්තිය බලාපොරොත්තු වෙමින් පාන් දීලා ඔක්කොම කරලා බුද්ධ පූජාවක් කියලා ඔක්කොම කරලා ඉවරලා පින් දෙනවා. දැන් බලාපොරොත්තුනේ මොකද්ද අපි? අර භූතයා ප්‍රේතයා වෙච්ච එක බලාපොරොත්තුනේ ඒක ගන්න නැතුවනේ. ඒක රසායනයේ භූතයා ප්‍රේතයා වුණා. අපි දැන් නිෂ්පාදනය කළා හිතන් දෙන්නේ පින්නන බෝධන් කරන්න කියලා. ඒ කාම සම්පත්තියක්මනේ. ඒකනේ වැදුනේ. ඉතින් ඒකනේ අපි කරගත්ත පින. නිවනට උපනිශ්‍රේ වෙන දේ තේරුම් අරගෙන එහෙම එකක් කරගත්තා නම් අපේ පින අනුමෝදන් වෙනා නම් එහෙම යම් කිසි අමනුස්සයෙක්. ඒ අමනුස්සයා තව සංසිඳිලා යනවා විතර. ඒ අමනුස්සයා කොහොමද? කාමයන් තුල වැඩින්නේ නැහැ. ඇලීම් ගැනීම තුල වැඩින්නේ නැහැ. දැන් පින දහම කරනකොටම දකින්න ඕන බෞද්ධයේ පින් කරන්නේ සම්පූර්ණම නිවනට හේතුකාරක දෙය තමයි. වෙන සම්පත්‍ය සඳහා නම් නෙමෙයි. ආයුෂ වර්ණයේ සැපේ බලයේ පරිභාන ඥානීය කියන මේ කාරණා පහ අවශ්‍යයි නිවන් දකින්න කෙනෙකුට පසුබලෙ. මං නම් වෙන පෙන් කෙලින්නවත් වෙන කාම සම්පත්තිය බලාගෙනවත් නෙමෙයි මේ පින කරන්නේ. මේ පිනේ ලැබෙන්නා වූ ආයු වර්ණ සැපබල ප්‍රඥා කියන කාරණා ටික පූර්ණ කරගෙන. ඔන්න ඔය තුල ඉඳලා මේ නිවන් මාර්ග පූර්ණය කළ හැකි ඉක්මනින් නිවන් දකින්න මම මේ ටික කරන්නේ කියන අදහසින් තමයි බෞද්ධ පින් කරන්නේ. අන්නේ જાතිය හිතලා පිනක් කරලා වෙලට ප්‍රේතයන් හරි කමන්නේ ආමෘෂය අනුමෝදන් කරලා. ඒකට සාදු කිව්වනම් එහෙනම් මොකද වෙන්නේ? ඒ ආමෘෂයට සිද්ධ වෙනවා ඒ ගතිය අපේ පහළ වෙන්නේ. එහෙනම් මමත් කළ යුත්තේ ආයුර්වක සබ්බල ප්‍රඥා කියන මේ ಗುಣ පහළ කරගෙන නිවන් දකින්න උත්සුක වීමයි. ඒක තමයි කියන්නේ. ඒ අමසරේ හිතාව නම් එහෙම ඒ හිත වැටේකින් මිදලා උත්තම ආත්මය ලබන්න. උතුම් දෙයටපත් වෙලා ඉති කරගන්න. මොකද ආර්ය පින කෙනෙක් අතිබලවත්. ආර්ය පිනක් අදහස් ඇති කරවලා දීලා. අන්නේ ඒ පිනේ ශක්තිය අනුමෝදන් කෙරෙවනම් අමනුෂ්‍ය ලැබි අප්‍රමාණ පින. අප්‍රමාණ ගුණයේ හේතුකාරක ලැබිනා. අන්න ඒ නිසා මේ පිට දෙවිලි කරන් තව වෙනස් වෙනවා. තව තවකට බැරුව යනවා. ඒකෙන් යමු සියම දෙනවා. මේක විශේෂයි. හැබැයි ඒක අනුමෝදන් වුණොත් හොඳ අනුමෝදන් නූනොත් තමයි පුතන්න බැරි. අනුමෝදන් වෙනවා නම් ඒක අන්තිම දෙලි හේතුව. සමහර අය කර්මශක්තිය බල වෙන්න නම් එහෙම ඒක උන්ට කියන එක ඇහෙන්නේ. අර අපේ උපාසක මහත්තයාට ඉන්දියානා වගේ අමනුෂ්‍යයක් ඉන්දියානා වෙලා. අනුමෝදන් කියනවා ඈ කියලා වටපිට බලන්න. උන්ටත් ඔක වෙනවා. මම දැකලා තියෙනවා සමහර අවස්ථාවල ඒක අමනුෂ්‍ය ගාථා පිටිපස්සෙන් ඒක ඇතුළ පිටිපස්සෙන් කන් දෙක නැගිලි ගහනවා. අනුමೋದනාවය. උට කරව ගන්න. අමනුෂ්‍යයට පුණ්‍යානුමෝදනාවක් කරන්න ඒ කට්ටියක් මේ දානයක් හදලා ගෙනාවා. අමනුෂ්‍යයත් ආවා. අන්න අතෙන් දෙකන් ආවා. පිටිපස්සේ තව අට දෙනෙක් ඉඳලා ආවා. අල්ලගත් අනෙක් කිව්ලේ දඟලනකොට ඒක දෙක ගහට දෙපැත්තෙන් ඇඟිලි කන් දෙකේ. හිර කරගෙන ඉඳ බින්නාස පුණ්‍යානුමෝදනා ඉවර කරා. දැන් මොනවා කරන්නේ? අන මේ ලෝකේ ඉන්නකලු පිනක් දහම කරගෙන හෝ නිවන් මාර්ගල වැඩ කරන අයද බාධා පමනෝපේ කාද අද පෙරේතයෙක් වෙලා ඉපදිලා ඉඳලා හරි අමනුෂ්‍යයෙක් කියලා අන්තරාභාවිකයෙක් කියලා ඉඳලා හරි පින අනුභවයෙන් ඒකේ ඉන්න අනික උන් දෙන්නේ උන් විරුද්ධ වෙන තම කරපු අපරාධ තම දෙන්නේ එහෙම නතර පින් අනුභවයෙන් වෙනකන් ඉල්ලගෙන ඉන්න පස්සේ ඉල්ලන කරගත්තා ඉතින් මොනවා කරන්නේ උලගේ වල්ලා මොකද කිව්වේ කියලා කියවෙන්නේ නැහැ ඉතින් මෙහෙම දේවල් මේ ලෝකේ තියෙන අපි නොදෙන්න බෑ කොහොම කරන්නේ? අදහස හරියට තියෙන්න ඕනේ. ඒකයි කාරණේ. ඒකේ බාධකයක්. නමුත් දැන් ගෙවල් වල පහනක් තියන්නේ මොකටද ඇහුවා? සීවලි හාමුදුරන්ට පහන් තියන්නේ මොකටද කියලා ඇහුවා. අවංකවම දන්නවා කඳ හොයාගන්න උපක්‍රමයක් නිකන්. ඒකටමනේ දඟලන්නේ. ඒකනේ බලාපොරොත්තු. නැත්නම් නිවන් දැකීමට උපනිශ්‍රේ වෙන්න සීවලි හාමුදුරන්ට පහන් තියන්න හැටි වෙලා නැහැ. බුදුහාමුදුරන්ට පහන් තියන්නේ ඔය මේ කලවල සීවලි හාමුදුරන්ගේ පහන ඉස්සෙල්ලාම තියලා ඉන්නවා. ඒක කරනවා. ඉතින් එයා ඉතින් පින්නානුමෝදනාවක් කළොත් එහෙනම් මොකද වෙන්නේ? ලෝභකම මුල් කරගෙන ආසාව මුල් කරගෙන බිහි බැඳ ගන්න හදාගෙන ඒ බලාපොරොත්තුෙන් පාන తీලා ඒකත් එක දුන්නාම ඒකමනේ උන් බලාපොරොත්තු වෙන්නේ. උන් ඉල්ලන්නේ තේ જાතියව. ඉතින් උ යන වැදිනාවේ. ඉතින් ඒතර ඒකවත් ගන්න පුළුවන්. ඒකටත් හේතු තියෙනවා. ධර්මචර්යාවෙන් සමචර්යාවෙන් යුතුව යම් කිසි පුද්ගලයෙක් බවට ඇතුවත් ඇතුවත්. ඒක ඉෂ්ට වෙනවා කියලා පෙන්නනවා. අධර්මචර්යාවෙන් විසමචර්යාවෙන් ඉදින පදන පැතුමක් තියෙනවා නම් ඒකට මොකුත් ලැබෙන්නේ නැහැ. පින් ලැබෙන්නේ නැහැ. එහෙනම් ඔය අනුගිදී කඩාවදා ගන්න බලාපොරොත්තු වෙ මිනි පෙට්ටිය සාපකාරය හරි ඔය උදේන පාන් තියන්න පුළුවන්. කඩේ ඉන්න උදවලි ගිනි පොලි ගන්න හරි නැණ අර තියෙන මිනිස්සු සූරා කන්න හරි මොනවා හරි කට හොද්දක් හදලා. ඕක විකුණා ගන්න දැහැ තියෙන ගාන කඩාගෙන හදාගෙන ඉන්න පාන තියලා බලාපොරොත්තු වෙනවා. හරි බඩේ විකුණා ගන්න. අධර්ම දරියාව විසම දරියාවනේ තියෙන්නේ. ඉතින් ඔය කොයි එක කළා වුණත් ඔතන කරනකොට කරන්නේ ওই ටිකද? ඉතින් අධර්මචර්යාවෙන් විෂමචර්යාවෙන් යුතුව කරන යමක් යමක් කළා පැතුවට ඉෂ්ට වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන භව සම්පත්තියක් යමකට ඕනේ කියලා හිතෙනවා. ධර්මචර්යාවෙන් සමචර්යාවෙන් කටයුතු කරලා විනත් දහමක් කියලා පතන්න ඉස්තිරෝම ලැබෙනවා. ලැබෙන්නේ. හැබැයි ධර්මචර්යාව සමචර්යාව ඉන්න කෙනෙක් එහෙම කළොත් ඒක ලැබෙනවා. ඕන කාම සම්පත්තියක් පතන්න පුළුවන් කාම සම්පත්තිය තියෙනවා. දිව්‍ය සම්පත්තියක් ඇති හැකියි. ධර්මචර්යාවේ සමචර්යාවේ කටයුතු පැදුවොත් ලැබෙනවා. ඒක නැති. බුදුරජාණන් වහන්සේ ඒ දැක්කව ඥානවන්තයෝ කියලා. මොකද හේතුව? ධර්මචර්යාවේ සමචර්යාවේ ඉන්න පුද්ගලයේ කවිද්‍යා තෘෂ්ණා ඉවර කරගත්තේ නැති නිසා තමයි අර ආසාවට පතන්නේ. හැබැයි පැතුම ඉෂ්ට වුණා වගේම ඒ ධර්මචර්යාවේ සමචර්යාවේ ජීවත් වීම නිසා ලැබුණා වූ ශක්තිය හොඳ තීක්ෂණ ඥානවන්තයෙක් බවට පත් කරවපත් ගන්නවා. එයාට එතෙන්දි තේරෙනානේ මම පදව මෝඩකම මොකද්ද? මොනවද මම මේ වැදුනේ? මොන හිද? වැඩක් නැහැ. පදබිර පැත්තකට දාලා නිවන වලට යනවා. අන්නේ වාසනාව තියෙන සතා බුදුන් වහන්සේ දේශනා කළේ ඥානවන්තයෝ ලෞකික සම්පත් පතාගෙන පින් කරනවා. හැබැයි ධර්මචර්යාවේ සමචර්යාවේ. පෙන්වි. නකුල මාතා නකුල පිතා කියන දෙන්න. බුදුරන් වහන්සේ නිතර දන් දුන්න බොහොම පෑදීමේ හිටපු කෙනෙක්. වැරදි පව් ආදියට සම්බන්ධ වෙන දුෂ්චරිත කළේ නැහැ. බුදුරජාණන් වහන්සේලාට කියලා කියන ස්වාමීනි අපි දෙන්න මේ මේ විවාහ ජීවිතේ ගත කරපු දායනා අද වෙනකම් මේ වයසට ගිහිල්ලා සුව අවුරුද්දක් විතර වෙලා මේ වෙනකන් උඹ නොදකින් කියා ගන්න දරි වදනයක් කියාගත්තේ නේ. උඹ කියන තරම් වදනයක් අපි කියාගත්තේ නැහැ හිතරිදෝ ගන්න දෙයක් කළේ. අපි බොහෝම සමගින් අපි දෙන්න ජීවත් වෙනවා. අපි මදුවරත් බලාපොරොත්තු වෙනවා දෙවියෙක් වෙලා දෙවඟලක් වෙලා හරි අපි දෙන්න ජීවත් වෙන්න. ස්වාමීන් වහන්සේ ඒකට ක්‍රමයක් නැහැ. බුදුරජාණන් මොලේනි කියලා කතා කරන්නේ මේ භවය වතන පිළිගන්නේ. ධර්මචර්යාවෙන් සමචර්යාවෙන් යුතුව කටයුතු කරලා ඔබල ඔය පැතුම පතන්න ඉෂ්ට වෙනවා කියන්නේ. කිව්ව විදිහට මිච්චව. අවුත්තක් උනේත් නෑ. ඉතින් මේ දෙනා මේක වයසේ එක අවස්ථාවක නකුල පිතා මැරෙන්න ලඟ වෙලා අන්තිම අවස්ථාව ඉන්නකොට එයාට පේනවා දේව මේ දේව මේ රතයක් ඇවිදින්න. ළඟ නවත්තලා අඬ ගහනවා. එන්න කිය. පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න. මං එන්නම් කිය කිය ඉන්නවා. ඒ වගේ කවුරු එකද දොරවල්? කවුද ඉන්නේ? ඒ වගේ මම කියන්නේ දිව්‍ය සත්‍යයක් ඇවිදලා තියෙන්නේ. කො කොහෙ තියෙන්නේ? අර අර අතන පේන්න තියෙන කෙනෙක් දෙනවා පින්නවා. අභ්‍යවකාශයේ නිකන් දෙනවා පින්නවා. එහෙනම් මනස් පේන්නේ බෑ. මට පේන්නේ නැත්තේ. පේන්නේ නැතුණා තියෙනවා. මේ ළඟටම ආවා. කියලා කිව්වා. නර ඔප්පු කරලා පෙන්නන්නකෝ තියෙන හැටි කොහොමද නරක දැනගන්නේ ඔය සලුව මෙහාට දෙන්න ගියා සලුව කරිනා විදිකලා ඒකවල ඒ වර සලුව ආකාශයට ඇදුණා ඔයාලා වා යානෙක ඉන්නේ ඒ සැඳුනේ ඒකේ තමයි කියන්නේ ආ එහෙනම් කිසිම සැකයක් නැහැ අපි දෙන්නගේ පැතුමකුත් තියෙනවනේ බලමු ගෙහෙනා කිව්වා ගියා බෙල්ල කපාගත්තා නකුල මාත් එයා ඒකලම ගිහලා ඉඳන් උපන්න අර යානියද ඔයා මොකද කරන්නේ බණ ඇදද එන්න මං ආවා කියලා එතකොට නකුල පිටාටව වන ඇදලා බලා ඉන්න මැරෙනකම්. හරියට ඉක්මනට ගිහලා නම් එයාගේ සිය දිවිහානි කරගත්තා. එයා ගිහලා දෙන්න ගිහලා අර වාහනේ වන්න. ඒකද? නෑ සිය දිවිලි සිය දිවි හානි කර ගැනීමේ අකුසලයක් බවට පත් වෙන්නේ යම් කිසි පුද්ගලයෙකුට හිඟි හිංසා පිණිසෝ අවලක් පිණිසෝ කරුවොත්. සිය දිවි හානි කර ගැනීම මේ ප්‍රාණඝාත අකුසලයට වැටෙන්නේ. යම් කිසි සත්වයකට අවඩක් අසාධාරණයක් කෙරුවා නම් ඒ අවඩක් අසාධාරණයක් කරපු එකයි වැඩේ. ඔව්. අන්න ඒක බොහෝ කරක් දිනවා. එක්කෙනෙක් දෙන්නේ තුන් දිනක් මේ ආදී වරෙන් පටන්ගෙන 10 දිනක් බෙල්ල කපාගත්තා 20ක් බෙල්ල කපාගත්තා 30ක් බෙල්ල කපාද ඒක එළවසේ මරනවා කියලා බුදුරජාණන් වහන්සේ අරක සූත්‍රය දේශනා කළා යම් කිසි බුද්ධලේ දානි ගන්නවා නම් දුසීලුව ඉඳගෙන. ඔයිට වඩා හොඳයි ලෝධියේ ඉන්නේ. ඒකේ මැරෙන්නේ එක සැරේ. දුසීලුව ඉඳලා දානි ගත්තොත් කල්ප කාලාන්තරයක් යනකම් ඔයගලට ගිනි ගුලි ගන්න සිද්ධ වෙනවා. අපායේ ලෝධියවක් ලැබෙනවා. මේ මේ ආකාරයෙන් විග්‍රහය කරනවා. එහෙම විග්‍රහය කරාට පස්සේ කියලා බුදුන් වහන්සේ වැඩියා. කාරිකාව. වැඩනකොට විසුණු වහන්සේලා කල්පනා කළා ජීවිතවල ගිහලා වැඩකුත් නෑ. පව් බැරිලා හරි දුසිල්ලෝ එහෙම අපි මේ දානි ගත්තොත් එහෙම අපිට සිද්ධ වෙන්නේ ඕකේ. මේ කුණු කය හින්දානේ මේ ඔක්කොම දානි ගන්න වෙලා තියෙන්නේ. ඕක මහ ලොකු දෙයක් නෙමෙයි කියන ගන්නවා මොකද දැලිපියේ දිනන නැති අද ගන්න වෙලාව. ඕක කරලා එකහම වෙන අනික අයත් අරගෙන එක එක කෙනෙක් නෑ හදගත්තා. 10 දෙනෙක් මරනවා 20ක් මරනවා හොම මැරෙන්න පටන් ගන්නවා. බුදුගන්හාමේ චාරිකාවේ ලාභ වෙදින බලනකොට විසුණු හරිලා හිඟයි. මොකද උනේ කියලා බලනකොට බෙල්ල කපන්නේ නැහැ. දැන් ඔය කාමයේ දැකලා බුදුරණවහන්සේ කිව්ව ඥාතවතාවක් දේශනාවක් කළා. හුස්මක් උඩටගෙන පහත කරන තරම් වෙලාවක්වත් යම් කිසි කෙනෙක් මෙත් හිත වඩනවා නම් ඔහු මේ දාණයට ණයකාරයෙක් වෙන්නේ නැහැ කියන්නේ. ඔව්. ඔව්. ඒ පාර මේ හාමුදුරු බෙල්ල කපාගෙන එක නතර කරලා ඉතින් තනතිල්ලේ එළිය කරගන්නවා. ඒ කාරණේ ඒ වගේම කතාවක් තමයි. ඒ වගේම අවස්ථාවක් තමයි. ඔව් ඉරුවල්ලා යමයි 69ක් ලේවාන් දාලා මැරීම ඒ විදිය. ඒ වගේම කරපු දේශනාවක්. ඒ කියන්නේ මන්දපඤ්ඤ සික්කපඤ්ඤ කියන කොටස් දෙකක් තියෙනවා. ලෝකේ එක එක මතම. මේ සවිතාක්කන් සවිතාරං කියන එකයි අනික තියෙනවා විචාර මත්තාන් කියලා. ඒ කියන්නේ එක්තරා කොටසකට මේ දැන් අර විතර්ක විචාර දෙක අයින් කරපුවා. දැන් සවිතාක්කන් සවිතාරං විවේකයන් පීතිසුඛ එකකට ආවයිද ප්‍රථමඥානං කියලා ප්‍රථමඥානෙ තියෙනවා. විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් දෙවිදි දැන හට ගැනීමයි තියෙන්නේ තීක්ෂණ පුද්ගලයේ. තීක්ෂණ නොනැති අය. අනික් අයට මේක මාදරයක් ඉතුරු වෙනවා. දෙවෙනි දහනක් ලැබෙනවා. හැබැයි ඒක ගොඩක් දෙයකට ලැබෙන්නේ. දහන් තලින් තලින් තියෙන්නේ. ඔය තව දෙකක් එකට පහු කරලා යනවා තීක්ෂණයි. ඒතකොට දහන් හතර වෙනවා. ඒ කියන්නේ එක එක දෙවෙනි දහනේදී සවිතර්ක සවිචාර කියන එක ගිහම විතර්ක විචාර කියන ඒවා හේත මාත්‍රයක් ඉතුරු වෙනවා. අර ඒතකොට මැද දහනක් හදනවා ඒක. නැවතත් වඩලා වුණා ඒක ඉවර කරගන්න. සංසිඳවලා. එතකොට ඒ වෙලාව තුන්වෙනි දහර වෙනවා. තීක්ෂණ කෙනාට එක සැරේම කවිතක් විදක්ක ਵਿਚාර දෙකම ඉන්නේ නැතුව යනවා. ඒකෙන් මිදෙ යනවා. එතකොට එතන දෙහෙන් දෙකක් වෙනවා. ඒක තමයි පහකට බෙදන්නේ. මොකද හිත පිළිබඳ විග්‍රහය කරන අවස්ථාවේ තමයි සිව් විග්‍රහය අවශ්‍ය වෙන්නේ. අර සාමාන්‍ය විග්‍රහයට හතරකට පෙන්වෙන්නේ ඒක. සූත්‍ර දේන හතරක් පෙන්වන්නේ හේතුව ඒකයි. මොකද හිතේ සිව්ම අවස්ථාවල් පවා විග්‍රහ කරන නිසා තමයි. ඒ බඳ සිව්ම අවස්ථාවල් පවා ඒ ආකාරයෙන් විග්‍රහ කරලා අපි දරුවා. ආ මේව තියෙන්නේ නේද? දැන් ගද ලොකු පරිත්‍යාපාදේ විතරයි සූත්‍ර පිටකේ තියෙන්නේ. එතකොට සූත්‍ර පරිත්‍යාපාදේ වෙන්නන්නේ හේතුනේ මොකද? අර කියන්නා වූ මේ හිත පිළිබඳ දහම් වල සියුම් තැන් වෙන්නේ. මොකද යම් කිසි අවස්ථාවක මේ ඇති වෙන පරවාද මතනය කරන්න. ඒවා මර්ධනය කරන්න. අවශ්‍ය වෙනවා ඒ සෑම දෙයක්ම හරියට. මොකද එන ඔය පොන්ති කෑල්ලක් අල්ලගෙන තර්කවාදී තර්කවාද කරන්න යනවා. ඒ වගේ අවස්ථාව තමයි අති සියුම් කරස් බව යාගෙන විග්‍රහ කරලා තියෙන්නේ. ඔව් පහක් තියෙනවා. ඔව් එහෙමනේ කියන්නේ. මේ පරස්පර දැන් ඌ වගේම අවස්ථාවක් තිබුණා. එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ මේ විසුණු වහන්සේ නමකු උපාසක මහත්තයෙකු අතර තෘෂ්ණාව පිළිබඳව ඇතුණ සාකච්ඡාවක්. එකම තෘෂ්ණාව දුරු කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ හාමුදුරනේ කරපු දේශනාවක් තිබුණා. අර උපාසක මහත්තයාට කිව්වා තුන් ආකාරයකින් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා තෘෂ්ණාව තුන් ආකාරයි කියලා පෙන්නනවා. දැන් මේ දෙන්නා බුදුරජාණන් වහන්සේගෙන් බණහල දෙන්න සාකච්ඡා කරන තෘෂ්ණාව පිළිබඳ. ඒ වගේ මේ හාමුදුරුවෝ කියනවා. මේ එකම තෘෂ්ණාව දුරු කරගන්න. නෑ නෑ සාමි තෘෂ්ණාව එකක් නෙවෙයි තෘෂ්ණා තුනක්. කොයි තුනක් වෙන්නේ? තෘෂ්ණාව එකයි. හාමුදුරුවෝ කියනවා. ඔබ වහන්සේ එහෙම මම බුදුහාමුදුරන්ගේ වෙන අහගත්තා. තෘෂ්ණා තුනක්. අර කිව්වනේ. මමත් බුදුහාමුදුරන්ගෙන් අහගත්තා. ඉතින් ඔයා කොහොමද ඉතින් කියන්නේ? මම පිළිගන්නේ ඔයා කියන්නේ මම බුද්ධ වචනේ කියලා පිළිගන්නේ කියලා කෙනෙක්. මමත් ඒක විතරයි පිළිගන්නේ මම ඔයා කෙනෙක් පිළිගන්නේ නැහැ දෙන්න කියලා හබයක් ඇති. දෙන්නට දෙන්න මේක විඳගත්තේ නැහැ යන්න කියලා. වික්ෂුන් වහන්සේලා බුදුරන් වහන්සේට ගිහිලා මේ කාරණේ කිව්වා. ඔය මෝඩිය දෙන්නටම දහම් තෝරගන්න බැරි වුණාද කියලා. ඒකනේ දෙන්නටම මෝඩකමනේ. ඔය මෝඩ කුජිලිය දෙන්නටම මම කියුවේ තෝරගන්න බැරුණා. මහණෙනි මම ධර්ම කෘෂ්ණාව එකක් වශයෙන් දේශනා කරන තැන තියෙනවා. කෘෂ්ණාව තුනක් වශයෙන් දේශනා කරන තැනුත් තියෙනවා. හයක් වශයෙන් දේශනා කරන තැනුත් තියෙනවා. ඒ වගේම 17ක් වශයෙන් දේශනා කරන තැන තියෙනවා. ඔය විදිහට කිව්වා 108කට විග්‍රහ කරලා දේශනා කරන තැන තියෙනවා. සැන්ඩෝ පිළිදිරි එහෙම කරනවා. ඉතින් ඒ ඔය ඉතින් ඒක තෝරාගන්න බැරුව කියපු වචනේ මෙල්බගෙන හිටියා මිසක් දාම් තෝරාගන්න බැරුණා නේ කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නේ කිව්වා. එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරනකොට මේ තැනට ඔබින විදිහට විග්‍රහ කළේ කියන්නේ විග්‍රහ කරලා පෙන්නනවා. ඒවා පිටි කරලා සාරාංශ කරලා පෙන්නන්න ඕනේ සාරාංශ කරලා පෙන්නනවා. ඉතින් මේකෙදී බුද්ධ වචනේම ගත්තා කියලා එක දෙනෙක් එකක් කිව්වා කියලා. නිරුක්ති දන්න දුහම අර අන්දාලිය ගැලේ හැපෙනවා කියන්නේ ඔන්න වගේ. දැන් ගෝහකනේ ස්පර්ශ වේදනා සංඥා චේතනා මනසිකාර. මෙච්චරයි බුදුහාඳුරෝ කයිද ටික පිළලා තියෙන සර්වචිත්ත සාධාරණ. අපි පිළිගන්නේ තව එකක් තියෙනවා. ජීවිතේදී මේ කියන්නේ තව එකක් තියෙනවා. ඒතකොට ස්පර්ශ වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මානසිකල ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය ගැදගත් වෙනවා අපි ධර්මයේ. සාරජිත සාධාරණ චෛතසික. ඉතින් ඕවාරකින් තමයි කියන්නේ පරස්පරයි කියන්නේ. ධර්මයේ සූත්‍ර පිටකේ පහක් වෙන්නලා තියෙනවා අපි ධර්ම පිටකේ හතක් වෙන්නලා තියෙනවා කියලා. හරියන්නේ නැහැ අපි ධර්ම පිටකේ පහක් තියෙනවා. ඒක තමයි ඒගොල්ලන්ගේ ටිකෝ. අර දැන් වැඩි දිනේ පිළිගන්නේ එහෙම කියන්නේ අඩුවෙන් දිනේ කියන්නේ වැඩිපුර විග්‍රහ කරන්නේ වැඩි දින එක. ඒක නිකන් නෙවෙයි. දැන් ඒක නෙවෙයි නිකන්. දැන් මේවා මේ එක එක ආකාරයේ තමන්ට ධර්මයේ තේරුම් ගන්න බැරුවාම ගන්න නිකපොත. විග්‍රහ කළේ ඉඳන් දැන් දී විග්‍රහ කරලා පෙන්නනවා. කෙටියෙන් පෙන්නන්න ඕනේ දෙන්නේ කෙටියෙන් පෙන්නනවා. එතකොට මේ මේ ආකාරයෙන් ඒ විතර පෙන්නනවා. හ්ම්. හ්ම්. නාම. ඔව්. Oh. මෙහෙමයි වෙන්නේ. සංඛාර පත්‍ය වෙලා තින්නේ විඥාන පත්‍ය නාමං විඥාන පත්‍ය රූපං විඥාන පත්‍ය නාම රූපං. මෙන්න මෙතන යනවා විඥාන පත්‍ය කරගෙන හද ගන්න නාම. ඒක විඥාන පත්‍ය කරගෙන හද ගන්න නාම වලදී විඥානය ගන්න බෑ. විඥානය නිසා හද ගන්න නාමට මොනවද කියලා ගන්න. විඥානේ නාමයක් කියන්නේ ඒක නෙමෙයි. දැන් අපි අහනවා යම් කිසි කෙනෙක් කියන්නේ ගෙදර කී දෙනෙක් ඉන්නවද? දැන් තව තුන් දෙනෙක් ඉන්නවා කියලා. ගෙදර. ඒක ඔයා ඉන්නේ කොහෙද? මමත් ගෙදර තමයි. එහෙනම් හතරක් ඉන්නේ. එහෙනම් හතර තමයි මමත් එක. එයා කියන්නේ. දැන් ගෙදර කී දෙනෙක් ඉන්නවද කියලා අහපුවාම තමනුත් දෙකලා කිව්වොත් තමයි හතර දෙනෙක්. දැන් මම මෙහෙ ඉන්නවා ගෙදර ඉන්නේ තව තුන් දෙනා. ඉතින් ගෙදර තුන් දෙනෙක් ඉන්නවා කියන්නේ. ගෙදරම ඉන්න කට්ටිය කෙනෙක් අහුවාම ඒක වෙන්නේ. පිට හතර කෙනෙක්ගෙන් ඇහුවොත් අර ගෙදර කී දෙනෙක් ඉන්නවද? එතන හතර දෙනෙක් ඉන්නවා කියන්නේ. ගෙදරම ඉන්නවා එකෙක්. එයාගෙන් මොනවා හරි විස්තරයක් කරන්න ගියහම ඔයාගේ නම මොකද්ද? නම. තව ගෙදර කී දෙනෙක් ඉන්නවද? තුන් දෙනෙක් ඉන්නවා. ඉතින් එයා ගැන කියවෙන්නේ නැහැ. මොකද එයාත් ඒ ගෙදර ඉන්නේ කෙනෙක් කියවන්නේ ප්‍රශ්නය. ඒ වගේ වේදනා සංඥා සංකාර විඥාන කියන හතරකින් විඥාන පත්‍ය කරගෙන හදගන්නේ මොනවද ගාම? නාම තුන ඒ මොන නාමද? ඉතින් විඥානේ පත්‍ය කරගෙන හදගන්නේ ඉතින්. විඥානේ අනිකට මුල්ලු. අන්න ඔව් නා දැන් ඒක තමයි දැන් පෙන්නන්නේ මොකද විඥාන පත්‍ය කරගෙන හදගන්නේ නැවනේ පෙන්නුවේද දැන් විඥාන පත්‍යෙන් හදගන්නේ නාම වල දැන් අපි තමකෝ දැන් එයාගෙන් අහනවා දැන් ඔයාට දාව දරුවෝ කී දෙනෙක් ඉන්නවද කී දෙනෙක් පන්සලේ ඉන්නවද දැන් ඉතින් ඔයාට දාව ප්‍රතිචාරය කියලා කියන්නේ මට දාව තුන් දිනක් ඉපදිලා ඉන්න වගේ තාත්තා කියනවා පුත් ළමයි තුන් දෙනා. ඒක ඔයා කවුද? මට දා මට දාව ඉපදිච්චා එයි. මමත් මිනිහෙක් තමයි. ගෙදර ඉන්න සංගන්නියක් ගන්න ගියාම අහුණා. මම කියන කෙනාට මුල් වෙලා තියෙනවා එතන ප්‍රධාන වශයෙන්. ඒ වගේ විඥානයේ මුල් වුණා. විඥානයේ මුල් වෙලා හටගත්ත නාමලිය තමයි වේදනා සංඥා සංකාර. සමායතන නාමවල තියෙනම කොටසක්. ඒ කොටස වෙනම අහුවෙලාමයි තියෙන්නේ. ඒක ඒ හේතුවෙන් හටගත්ත කතියයි මේ අහන්නේ. විඥානේ ආහාර කරගෙන, පත්‍ය කරගෙන හටගත්ත නාම ටිකයි වෙන්නේ. විඥානපත්‍ය නාමං නාමපත්‍ය විඥාන. එහෙමත් කරව. විඥානපත්‍ය නාම රූපං නාම රූපපත්‍ය විඥාන. සත්‍ය වෙන දෙපැත්ත. අඤ්ඤමඤ්ඤපත්‍ය සම්පාදයි. 嗯，嗯。 උත්සාහ වෙන්නේ මෙහෙමයි. සුද්ධ ධානය ලැබුණාට පස්සේ පටවිය පිළිබඳව සංඥාව එනකොට මේක ලැබෙනවා. දැන් ඒකේ වෙලා තියෙන්නේ දස රතිනේම ලැබෙනවා මේ බෞද්ධ ආර්ය ධානයේ පතුරාට පස්සේ. ඒක નિરાයාසයි කියලා පෙන්නන්නේ. රතිනේ නැතුව නෙමෙයි. ඒක වඩන්න අර මැටි කුලියක් තියාගෙන පටවිය පටවිය කියලා එහෙම ගන්න අවස්ථාවක් ඒකේ. ඒක ලැබෙන්නේ සුද්ධ ධානය ලැබුණාට පස්සේ අනිකව નિરાයාසයි. ආපෝ කසිනයක් ලැබෙනවා. තේජෝ කසිනයක් ලැබෙනවා. ඒ ඔක්කොම ලැබෙනවා. දස රකින්නීම ලබන්න පුළුවන්. හැබැයි දස රකින්නේ ඕලකම ලැබීමක් නෙමෙයි පෙන්නන්නේ. දස රකින්න අව්‍යාස. ඒ අව්‍යාසකට කියන්නේ විපාකය. ඕන ඕකෙම වැරද්ද තියෙනවා. මැරිලා යන්න ඕනේ නැහැ. ධානී විපාකයට පහළ වෙනවා. දැන් උදකින් කුසල චිත්තය තමයි ඉස්සෙල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ධානී සංස්කාර වලින් වැඩපු එක. ධාන සංස්කාරේ වැඩපු එක සංස්කාර විපාකයත් ඔය කියලාම ආවා. අන්න ආයෙත් ඊට ඉතලා භාවිතා කිරීමේ න්‍යාය මුලදී. ඒකෙන් උපචිත්ත කියනවා අපි දැන් කියන්නේ දෙවෙනි චිත්ත. ඒකේ හරියට විපාක චිත්තය. මේ විපාක චිත්තය ධානය අපි කියන්නේ ධානය වලාගෙන වලාගෙන යනකොට. ඒක නැවත නැවත වඩනකොට. ඒ ධානය නිසා ලැබෙන විපාක චිත්තය ලැබෙනවා ඊළඟට. දැන් චතුර්ථ ධානයට වල චතුර්ථ ධානයේ විපාක චිත්තාව කුසල විපාක ක්‍රියා කිය තුනක් තියෙනවා. එකම චිත්ත තුන ආකාර වෙනවා. අරිහතුන් වහන්සේලාගේ ක්‍රියා චිත්ත. අනික් අයට කුසල චිත්තයෙන් ආරම්භ කරගුවාම ඒක නැවත ඒක නම් වැඩි කාලයක් යන්නේ නැහැ. නැවත නැවත වන්න විපාක චිත්තය බාටපත් වෙනවා. අන්න විපාක චිත්තය බාටපත් වුණාම ආයතනයක් අනුකූලව යන්න ඕනේ නැහැ ඉතින්. දැන් ඒක තමයි වෙනස. දැන් අපිටම චතුර්ථ ධානයේදී හුරු කරගත්ත කෙනා ඊළඟට එක නැවත නැවත සමවදිනකොට නැවත ප්‍රථම ධානයෙන් අනුකූලව යන්න අවස්ථාවක් විපාක චිත්තය වශයෙන් චතුර්ථ ධානයෙන් ඉන්නේ. මුලින්ම යන්නේ විපාක චිත්තයට දෙකක් දෙලා යන්නේ. ක්ෂණිකව යන්න පුළුවන්. මොකද විපාක සිද්ද අනුකූල වෙන දෙයක්. ඒ උදේ අදින් ගිහිලා ගොනු කරගත්තට පස්සේ කෙලින්ම ක්ෂණිකව කියන දෙයක්. ඒක මතු වෙලා යනවා. අනුකූල වෙන දෙයක් අවශ්‍යයි. ඒකනේ සරියුත් මහ රහතන් වහන්සේ හිතගෙන හිටපු ගාම දානෙ බෙදෙන පොඩට මේ නිරෝධය සම්බන්ධලා තාපහ වෙනවා කියන්නේ. ක්ෂණික අනුකූල යන්නේ සංස්කාරෝ කියනකොට. විපාක සිද්දේට අනුකූල අවස්ථාවක්. ඔව් ඒක බුදුන් වහන්සේලාගේ අපේ බුද්ධ චර්යාව. ඒ ඔය කට්ටියට අනුකූලව නම් ගියේ හැටි. ඉතින් විපාක විදියේ පහල කරගන්න උනන් එහෙම ගියේ හැටි. උන්නම් නැවතත් ඒ සංස්කාරයෙන් අනුකූලව යන්න ඒවත් පුළුවන්. අනුකූල නොගියත් ඒක පන්නලා ගිහින් අර කෙලින්ම ටීකල ගන්න පුළුවන්. අවශ්‍ය පරිසරය එනකොට මේක ඔය වෙලාවේ විපාක දෙනවා. ඔව්. හ්ම්. දැන් අව්‍යාකට කියන මේ අව්‍යාකට කියන වචනේ පෙන්නන්නේ තමා විසින් ඒ වැඩේ කරන්න අවශ්‍ය නැහැ කියන එක. දැන් වැඩක් කරලාව නැහැ ඒකේ හිත පහල කරන්නේ. නේද සංස්කාර ක්‍රියාත්මක කරලාව නැහැ හිත පහල කරන්නේ. ඒක තමයි අව්‍යාකට වෙන්නේ. ඒ ඒ වැඩ පිළිවෙල කරන්න ඕනේ නැහැ. ඒ සඳහා වෙහෙසීමක් කරන්න අවශ්‍ය නැහැ කියන එකයි. නොවෙහෙසීම එනවා. අන්න ඒකයි. සංඤී කියන වචනේ පෙන්නන්නේ සංඥා සහිත දෙයක්. දැන් අරූපාවචර සංඤී ලෝක යම් කිසි මනුෂ්‍ය ලෝකයේ සංඥා තියෙනවා. ඒ කියන්නේ දැනීම් සහිතයි. රූපාවචර ලෝකයේ දැනීම් සහිතයි. අරූපාවචර ලෝකයේ තුලක් තියෙනවා නේව සංඥා නා සංඥා කියන දැනීම එකාකාරව පිළිගන්න. හැම වෙලේ තව චලන දැනීමක් තියෙනවා. අනිත් හැම එකම දැනීමේ ඒකාකාරව පෙනීමක්. අසඤ්ඤ සත්‍යයේ උපදින කට්ටියට ජීවිත රූපය තියෙනවා හිතට. හිත ක්‍රියාත්මක වෙන්නේ. දැනීම ක්‍රියාත්මක වෙන්නේ නැතිනම් අසඤ්ඤ. අසඤ්ඤ සත්‍ය කියන්නේ අරූපාවච රූපාවච අසඤ්ඤ සත්‍ය බබම. හ්ම්. එතන ජීවිත රූපය තියෙනවා. කර්ම සත්‍ය බබම. කර්ම ශක්තියේ ක්‍රියාවලියෙන් ජීවිත රූපය පවතන. කය පවතන. දැන් නිරෝධ සමාපත්තියේ සමවිච්ඡ රහතන් වහන්සේලා චිත්ත නැහැ. අර අරූප සමාපත්තියේ මේ අසඤ්ඤයේ ඉන්න කෙනාගේ ස්වභාවය ඇති විදිහට කය පවතන. කර්ම ශක්තියේ ජීවිත රූපය පවතන. හ්ම්. හ්ම්. වෙනවා. වෙන්නේ මෙන්න මෙහෙමයි. දැන් අපි හිතමුකෝ අපිට පුළුවන් යම්කිසි ගොයන් වපුරන. ඒකෙන් ගොයන් කපලා අරගෙන. ඕන්නම් පුළුවන් මාසෙකින් වපුරලා හිටන් අස් වෙන ගන්න එක දිනක නැවත ගොයන් ගහන්න බෑ. හැබැයි මේකේ ශක්තිය තියෙන නම් අප අවුරුද්දක් යනකම් මේ යල්පණින් නැතු. අපිට අඩුවේ තියාගන්න පුළුවන් ඉතුරු වෙයි. තියාගෙන ඉවරලා ඉතින් අපි අවුරුද්දකට කිච්චුවෙන්ට ආයෙත් වපුරා ගන්න පුළුවන්. ඔන්න ඒක කොටසක් මාසෙකින් විතර වපුරා ගන්න පුළුවන්. අපෙන් ගන්න. ජීව සත්‍ය ගැඹිලා තියෙනවා. ඊළඟ වෘක්ෂය හැදෙන්නේ නැති. ගෝයන් පඳුර හැදෙන්නේ නැතුව අඩුවේ තියෙනවා. මෙන්න මේ වගේ කර්ම ශක්තිය තමයි මේ කල්ප වත්ත ගන්න තියෙන්නේ. යම් කිසි විදක් කියලා කියන්නේ කර්ම ශක්තියේ ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. ඒ ප්‍රතිඵලයේ දෙවෙනි එක. කර්ම ශක්තිය ක්‍රියාත්මක කර තමයි හිත පහළ වෙන්නේ. ඔන්න කර්ම ශක්තිය මහා කල්ප 500ක් යනකම් තියෙනවා කර්ම ශක්තියේ ක්‍රියාවලිය හිත පහළ කරන ක්‍රියාවලිය නොකර. ඊට පස්සේ අන්තිම ඒ කාලේ ගෙවිලා ගියාම නැවත හිත පහල කිරීමේ ක්‍රියාවලියට කර්ම සංකේ ක්‍රියාත්මක වෙනවා. එතන හිතක් අවශ්‍ය නැහැ ක්‍රියාත්මක වෙනවා. මනංච පරිච්ඡ ධම්මේච උපජ්ජති මනෝ විඤ්ඤාණ. මනස ධර්මයන් දක්ෂණය වෙනවා. මනෝ විඤ්ඤාණය පහළ වෙනවා. ඒක මනස ධර්මය පහළ වෙනකොට හිතක් ආවේ පිටින් හිතක් ආවේ නැහැ කොතනකවත්. දැන් චිත්තයෙන් චිත්තය පහළ කරනවා කිව්වහම චිත්තයෙන් තව චිත්තය පහළ කරන්න දෙනවනේ. ඒ චිත්තයෙන් කර්ම සත්‍යය නිරුද්ධ කරනවා. මෙන්න මේක කියන අනන්තර සමානතර කියන ප්‍රත්‍යදී. අනන්තර කියන එක තේරුම් ගන්න බැරුව අතරක් නැතුව පහළ වෙනවා කියලා අදහස් වරන්නේ. අනන්තර. අන් කියන්නේ ආහාරය. දෙවෙනි හිත හට ගැනීමට හේතුකාරක කරන ආහාරය නම් කර්ම ශක්තියයි. අන්නේ මතු හිතක් හට ගැනීමට කර්ම ශක්තිය කාල නිර්ණයක් කරලා පහළ කරන්නේ ඉස්සර හිත තියෙන වෙලාවට. ඒ වෙලාවේ කලාව පහළ කිරීම ඒ නියම සුදුසු කාලයේදී. ඒ ආහාරය අර අද්විතීය වී කුබුරට දැමවා. ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා කර්ම ධර්ම. අන්න එතකොට මොකද වෙන්නේ? සමාන් සකස් වෙන්න අනිත්. ඒක බාර ගන්න ඒක ක්‍රියාත්මක වෙන අවශ්‍ය කියන අනිත් දෙක යම් තැනක සකස් වුණා. ඒකත් සර්ව ශක්තිය දෙවෙනි පිළිවෙල. ඒක සකස් කරලා ඉතින් මේක ඒක සම්බන්ධ කරලා අනන්තර සමානතර කියන පද දෙකේ. දෙක එකතු වුණාම අර බීජයේ පෝෂණයක් තියෙනවා, මඩේ පෝෂණයක් තියෙනවා, වීයලේ හැදෙනවා. සමාන් කියන්නේ වාදි. සමාහාරය. ගැබ් වෙලා තියෙනවා නම් තමයි කිව්වේ අනන්තර වෙලා තියෙන බීජය. විය. වී ඇටේ ආහාරයක් අන්තර්ගත වෙලා තියෙනවා. ඒකට සම ආහාරයක් තියෙනවා. අර දා මදි. මඩට වී ඇටේ දැමහම ඒ අන් අන්තර්ගත වෙලා සමාන එකතු වෙලා අනතර සමානතරේ පස්සේ දෙක එකතු වෙලා වී පෙළේ කොටි වෙනවා. ඕකම තමයි කිරණ හදගන්නේ. පරිසරය හැදෙන්න ඕනේ සමාන ලෙස. රූපස්කන්ධය. අනික හතර නෑ. ඒකස්කන්ධය. ඒ කියන්නේ ඒකෝකාරයි. දැන් රූපය මුලද? ඊට පල්ලෙහාම තියෙද බෙද? දැන් රූපයෙන්තරෝ වේදනාවෙන්තරෝ සංඥාවෙන්තරෝ සංකාරයෙන්තරෝ විඥානික ගමනක් හෝ හිතීමක් ඕනේ. හැබැයි මුල තිබුණ රූප. රූපේ මැද තිබුණා කොහොම හිතද? ඔහෙන් ගිහිල්ලා කවන්සනවා. ගිහිල්ලා රූපය තියෙන බුදුන් වේදනා සංඥා තියෙන කියන්නේ රූපයක්. හැබැයි රූපය සවර මහ බුදු නොවන රූපවල තියෙනවා. අනිදස්සනං අපටිකං ධම්මායතන පරියාපන්න රූපන්නේ. ධර්මායතන පරියාපන්නයි. ඒක නාම රූපය. නාමයත් එක්ක මනසේ මනෝ රූපය. ඒක මනෝ සතහන විතරයි. රූප ඕපනන් වෙන නිසා රූප කිව්වා. රූප කියන වචනේ කියනන්නේ අපි ගමන. යම් ක්‍රියාගමන ක්‍රියාකාරීත්වයක් උපනනවා. මේ රූපයක් රූප උපනනවා කියන්නේ හැඩ රූප කියලා කියන්නේ. යම් හැඩයක් උපනනවා දෙන්නේ ඉතලම මනස. රූපණය කියන්නේ මනසේ රූපණය කරලා දෙන දේ තමයි චිත්තක්ෂණේ ආරම්භයේදී මනසේ සුප්පණය කරනවා. චිත්තක්ෂණේ හතර ප්‍රතිසම්පා චක්‍රයක් අවසානයේදී මහ භූත රූපය බාරපත් කරනවා. සුද්දාසකය බාරපත් කරනවා. සුද්දාසකේ ආරම්භය මනස. මනසේම ගොඩ නැගීමක් තමයි රූපය. හතර මහ භූත කියන්නේ අමුතු දෙයක් නෙවෙයි. මනසේම නිර්මාණය. අමිරේම ඔව් සංඥා සංඥා ඒකට විතරක් නෙවෙයි බලය සංඥා කියන යම් තාක් ඇද්ද ඒ ඔක්කොම සංඥා ඔව් හිත කියන සිත්යේ රූපේ දිනවා හිත රූපේ දිනවා හිත රූපේ දින මොකද හිත විඥානය පවතින විදිහක් නැහැ හිත රූපයක් නැත්නම් හතර මහා භූත රූපයි නැත්නම් රූප අරූප කියන මේ දෙක වෙන් කරගත්තේ බුදු පියාණන් වහන්සේ 15 වෙනිදා ඉස්සෙල්ලා හිටපු දාර්ශනිකයෙක් ඒ සම්මතය අරගෙන තමයි බුදුරණාහතේ රූප කියන එක අරූප කියන එක ඒ ආකාරයෙන් විග්‍රහ කරන්නේ. අරූපයේ රූපයක් කියන නමුත් ඒක සාමාන්‍ය අතර දිවතරව පේන්නේ. අරූපේ රූපය. ඒ රූපේ පේනවා බුද්ධ බුද්ධ ඥානය.